අපි විශේෂයෙන් දකින්න ඕනේ මේ ලෝකේ කියන මේ පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ සිතත් ගතත්. එතකොට ගත කියන්නේ මේ රූප. මේ රූප මොනවද කියලා බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලා බලන්න පුළුවන් කොටස් වශයෙන් 32ක් තියෙනවා කියලා දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ කොටස් තුල මොනවද තියෙන්නේ? එහෙම නැත්නම් මුළු ශරීරයම මොකද්ද? මොනෙන්ද ඇදිලා තියෙන්නේ කියලා දකින්න ඕනේ. ඒක රූප දැක්කේ නැත්නම් රූප පරිච්ඡේද වෙන්නේ නැහැ. රූප පරිග්‍රහය ලැබෙන්නේ. ඒක විපස්සනා ඥානය. එතකොට නාම හිතට එන සිතුවිලි සිතත් ඒ ඒ සිතුවිලට අනුරූප පහළ වෙන සිතුවිලි තියෙනවා. කුසල කුසල් වශයෙන්. ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, මතක, සංකල්පන. මේවා එනකොට ඒකම ඒ සිතුවිලි පහළ වෙනවා. ඒවා දැකගන්න තමන්ගේ වශයෙන් නොගෙන ඒවා ඒ හේ හැටියට දැක ගැනීමට හැකි හැකියාව ඇති වෙන්නේ විපස්සනා. එහෙම දැක්කොත් තමයි ඒවා නැති වෙන හැටි දකින්නේ. ඒවා මොකද්ද වෙන්නේ? කොයි දෙයක්වත් පවතින්නේ නැහැ නිශ්චනයක්. ඇති වුණා නැති වුණා. බොහොම සුළු වෙලාවයි ඒවා පවතින්නේ. අන්නේ රූපයක් නම් චිත්තක්ෂණ 17ක් තරම් කල් පවතින. මොකද මේ රූපය දැන් චක්කු ප්‍රසාදය ගත්තොත් චක්කු ප්‍රසාදයෙන් අන රූපය ඒ චිත්තක්ෂණ 17ක් තුලදී සිතුවිලි කර්මය නිමා කරන්නට සිත ඒක තේරුම් ගන්නට යන කාලේ නිම වෙන කල්ලා රූපේ තියෙන. ඒ නිසා චිත්තක්ෂණ 17ක් රූපේ පවතින. ඉතින් මේවා සමාධිය යන්තම් තියෙනවා නම් ටිකක් දැනෙන්නේ. සමාධිය හොඳට තියෙනවා නම් ගැඹුරුින් දැනෙන. ඒ නිසා විපස්සනා වේම අරමුණේම හිත යොදාගෙන මෙනෙහි කිරීමෙනුත් යම් විදියකට සිත නැගෙනවා සමාධි කියන්නේ ඒ වේලාවේදී හිත පැවතීම. ඒකත් සමතයක්. ඒ සමතය හැබැයි දුර්වල සමතයක්. මොකද මේ විපස්සනා අරමුණේ මේ ඒ රූපේ ඒ ඒ සිතුවිල්ලේම හිත යොමු කිරීම. ඉතින් බොහොම වීරියක් වන අනිත් සිතුවිලි ඇවෙන එක වළක්ක ගන්න. එන විපස්සනාව කියන්නේ විශේෂින් නාම රූප ආදී දැකීමත් ඒ වායේ Nirodha ආදී දැකීම. සති ප ဋ ාණ භාවනාවෙන් ආනාපාන ආනාපාන මෛත්‍රී අසුබවැනි භාවනාවලින් පමණක් නිවන් වලින් පමණක් නිවන් දැකිය නොහැකිද මොකද්ද ආනාපාන භාවනාවෙන් තොරව මෛත්‍රී අසුබවැනි භාවනාවලින් පමණක් නිවන් දැකිය හැකිද අනේ පුළුවන් මෛත්‍රී භාවනාවෙනුත් පුළුවන් සමාධිය ලැබෙනවානේ මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධානයේ ဒုတိ ය ධානයේ චතුත්ථ ධානයේ වශයෙන් වශී කරලා ලබා ගන්න පුළුවන්. එතකොට ප්‍රථම ධානයේ විතරක් ලබාගත්තු කෙනා එයින් සෑමයකටපත් වෙනවා නම් ඒ ධානයෙන් නැගී ඉඳලා ඔබට පුළුවන් ඒ ධාන අංග මෙනෙහි කරන්න විපස්සනා වශයෙන්. ඒ නිසා නාම කර්මස්ථානයෙන් එයා පටන් ගන්න. එතකොට අසුභ කර්මස්ථානයේ තියෙනවා. අසුභ කියනකොට අපේ ශරීරයේ කොටසත් අසුභයි. මේ අසුබ අපිට කොටස් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. යම්කිසි කෙනෙක් tempatto වාඩි වෙලා මේ අසුබ කොටස් ටික Taman දන්නවා. දැකලත් පුරුදුයි. එතකොට මේ කේසා කියනකොට අපිට මතකයිනේ කේස් වලට හිත යොමු කරනවා. ලෝමා, නකා, නියපොතු, දන්තා පිටින්නේ තියෙන්නේ. එතකොට ওই විදිහට ඒ රූපයට ඒ ඒ තැනට හිත යොමු කරමින් අපි භාවනාවේ යෙදෙනවා නම් මුලදී තේරෙයි මේක මහා කරදරයක් හැමතැනම හිත දුවනවා ඇඟ පුරාම කියලා. නමුත් මේ විදිහට අපි තෝරගෙන තෝරගෙන කරගෙන කරගෙන යද්දී මේක වැටෙනවා මේ රාමුවට. ඊට පස්සේ බාහිරට හිතවිලි නැතුව මේ අසුබේම හිත පවතින. කොටස් වල. ඒ කොටස් වලම හිත පවතින්නේ පවතින්න පවතින්න Tamanට රූපයක් වශයෙන් දැසින් දකිනවා වශයෙන් මේ රූපේ පහළ වෙනවා. අසුබේ. එතකොට මන්සන් කියනකොට මසක් දකින්නේ. අට්ටි කියනකොට අට්ටියක් දකින්නේ. මුලදී ඡායා ඡායා වශයෙන් යන්තම් පේනෙන්න පටන් ගනි. මෙහෙම කරගෙන යනකොට කොටස් 32ම දැන් පේනෙන්නේ මොනවද? කොටස් ගොඩක්. මමෙක් නෙවෙයි. ඉතින් එයාටත් පුළුවන් ඒක අසුබ කර්මස්ථානයේ කොටස් වශයෙන් දැක්කට එයාට බෑ අර්පණා සමාධියට යන්න. එයා ඒක පටික්කුල සංඥාවට පෙරළුවොත් මේක අන්න පුළුවන් වෙනවා. එයාට ප්‍රථම ධානයක් ලබන්න. එයින් එහාට යන්න බෑ. නිසා ඒකත් හොඳයි. මේ නිසා මේ භාවනා වලින් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති මේ ඕනේ එකකින් පුළුවන්. සමාධියට යන්ටයි මේවා අපි යොදා. දස්සනේන පහතබ්බා. භාවනා පහතබ්බා. අතර වෙනස මොකක්ද? මේ දර්ශනේන පහතබ්බා කියනවා නම් සබ්බාසෝ සූත්‍රයේදී සඳහන් වෙන්නේ සෝවාන් මාර්ගය සෝවාන් ඵලය. ඒ කියන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කරන සෝවාන් මාර්ගයෙන් අපි සංයෝජන තුනක් ප්‍රහාණය කරනවා. දර්ශනය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දර්ශනා පහතබ්බා කිව්වහම මේකත් අර සමාධියකට ගිහිල්ලා ඒ සමාධිය තුලින් මේ නාම රූප ආදී පරිච්ඡේද පච්චේ පරිග්ගහ පටිච්ච සමුප්පාදේ සම්මර්ෂණේ අනිච්ච දුක්ඛ අනාත්ම ඒවා උද්‍යප්පය ඇතිවීම නැතිවීම බංග කඩා වැටීම බය බය තුප්පට්ට ආදීන මේවා දැක දැකා මේ ඥාන වශයෙන් යන තියෙන ගමනක් මිසක් සෝවාන් වෙන්න බෑ නැතු. ඒ නිසා දර්ශනා පහතබ්බා කියනකොට සමහර අය හිතනවා භාවනා නොකර මේක දකින්න පුළුවන් දෙයක් බලාගෙන ඉන්නකොට. එහෙම දෙයක් නෙමේ බුදුරයන් වහන්සේ මේ ධර්මයේ සඳහන් කරන සෑම වචනයකටම අර්ථ දෙන්න බෑ. මොකද සමහර වචන තියෙනවා දැන් බලන්න චක්කුම් උදපාදී ඥානං උදපාදී විඥා උදපාදී පඤ්ඤා උදපාදී ආලෝකෝ උදපාදී චක්කුම් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඥා උදපාදී ඔක්කොම නුවණ ආලෝකෝ උදපාදී දීප චක්කුස ඉතින් මේ නිසා මේ හැම එකටම දෙන්න බෑ. ඊළඟට මේ දර්ශනා පහතබ්බා කියලා කියන මොකද නිබ්බානම් පුසති. නිර්වාණය ස්පර්ශ කරනවා කියලා කියන්නේ සෝවාන් වෙනකොට. ප්‍රථම වශයෙන් නිර්වාණය ස්පර්ශ කිරීමක් කෙරෙන්නේ මනසින්. ඒ නිසා කියනවා නිබ්බානම් පුසති කියලා සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට කො මේ සෝවාන් මාර්ගයේ ඒ සෝවාන් වුණේ එදා එතන ස්පර්ශ කරලා. මෙතන කියනවා දර්ශනය. මේ ඔක්කොම පර්යාය වචන. ඊළඟට භාවනා පහතබ්බා කියනකොට සබ්බාසෝ සූත්‍රයේ තියෙන බොජ්ජංග පිළිබඳ. එතකොට මේ තව සූත්‍රයක් තියෙනවා සංවර පහාන සූත්‍රය කියලා. මේ සංවර පහාන සූත්‍රයේ තියෙනවා සඳහන් වෙනවා භාවනා පහාන කියලා. ඒ භාවනා පහන කියන්නේ මොකද්ද? බොජ්ජංග දැකීම. එතකොට සබ්බාසව සූත්‍රයේ තියෙන භාවනා පහතබ්බා කියලා සත්ත බොජ්ජංග ගැන. ඒ නිසා මේ දෙකම සඳහන් වෙනවා මේ සූත්‍ර ගණනාවක විවිධ නම් වලින්. මතකයි මේ බලන්න. සංවර ප්‍රධාන සූත්‍රය. චත්තාරි මානි භික්කවේ ප්‍රධානානි කතමානි චත්තාරි මේ ප්‍රධාන කියන්නේ වීරය වීරය හතරක් තියෙනවා වීර සංවර ප්‍රධාන සංවරය ප්‍රධානේ වීරයෙන් සංවර වීම සංවර ප්‍රධාන කතමානි චත්තාරි මොනවද ඒ හතර සංවර ප්‍රධාන මේ සංවර ප්‍රධාන කියලා කියන්නේ අපි දැන් කිව්වනේ ඉන්ද්‍රිය සංවරයක් ගැන දැන් මේ සූත්‍රයේ කිව්වේ ඉන්ද්‍රිය සංවරය ගැන මේ කිව්වේ මොනවාද සූත්‍රය? තප සූත්‍රය. තප සූත්‍රයේ බුදුරයන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැන සඳහන් කළා. දැන් මෙතන කියනවා සංවර ප්‍රධානං කියන සූත්‍රයේ කොහොමද කියන්නේ? කතමංච භික්කවේ සංවර ප්‍රධානං ඉද භික්කවේ භික්ඛු චක්කුණා රූපං දිස්වා නනිමිත්තා ගායේ හෝති නානුබංජනක් ගායේ අරකමනේ. ඊළඟට කියනවා බුදුරයන් වහන්සේම පහන ප්‍රධානං මොකද්ද මේ පහනප්ප කතමංච භික්කවේ පහනප්පදාන ඉද භික්කවේ බීකු uppannam කාමීතක්කන් ආදිවාසේති පජාති විනෝදි බෙන්ටි කරෝති අනභවං ගමි මේක නේද සබ්බාසෝ සූත්‍රයේ තියෙන්නේ සබ්බාසෝ සූත්‍රයේ තියෙනවා විනෝදනා පහතබ්බා කියලා uppannam කාමීතක්කන් ආදිවාසේති පජාති විනෝදේති බෙන්ටි කරෝති අනභවං ගමේති කියලා සබ්බාසෝ සූත්‍රෙත් කියන්නේ මේක දැන් මෙතන කියනවා එතන භාවනා පහතබ්බා. එතන කියන්නේ මොකද්ද? අදිවාසනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, විනෝදනා පහතබ්බා. දැන් මෙතන කියන්නේ පහනා සංවර ප්‍රධාන. පහන ප්‍රධාන. ඊළඟට කියනවා භාවනා ප්‍රධාන. ඔන්න බලන්න. කතමංච බීක්කවේ භාවනා ප්‍රධානං ඉද බීක්කවේ බික්කු සති සම්බොජ්ජංගා භාවේති විවිච්ඡේ විවේක නිස්සිතං විරාග නිස්සිතං උස්සග්ග පරිණාම මේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ මේ සත්බොජ්ජංගයේ පිළිබඳවම කියනවා ප්‍රධානයක් ඇටියට සංවර ප්‍රධාන පහන ප්‍රධාන භාවනා ප්‍රධානයේ ඇටියට මේකම තමයි සබ්බාසෝ සූත්‍රයේ කියන්නේ භාවනා පහතබ්බා කියන. දැන් මෙතන කියන්නේ වීරියක් ඇටියට. ඉතින් ඒ නිසා පිනතුනි මේ තව එකක් තියෙනවා. මේ බලන්න. කතමං ච බික්කවේ අනුරක්කන ප්‍රදානං අන්තිමට තියෙන අනුරක්කන ප්‍රදානං හතරවෙනි එක. ඒක කියනවා ඉද බික්කවේ බික්කු uppannam baddakam samadhi nimittan anurakkhati attika sannyam පුලවක සංඥං විනීලක සංඥං විකුප්පුජක සංඥං විචිත්තක සංඥං උද්දුමාතක සංඥං දැන් මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ අනුරක්කන ප්‍රදානං ආරක්ෂා කිරීමේ වීරියක් මේක ප්‍රධාන වීරියක් මොකද්ද කරන්නේ බද්ධකං සමාධි නිමිත්තං අනුරක්කති. මේ යහපත් වූ සමාධි නිමිත උප්පන්නං බද්ධකං සමාධි නිමිත්තං අනුරක්කති. උපන්නා වූ මේ යහපත් වූ සමාධි නිමිත්ත ආරක්ෂා කරයි. මොකද්ද මේ? අට්ටික සංඥා. ඇට පිළිබඳ සංඥාව තමයි නිමිත්ත. පුලවක සංඥම් පණුවන් ගැසූ මල සිරුර. විනීලක සංඥම් නිල් පාට වුණු මල සිරුර. විපුබ්දක සංඥම් ඕජාව වැగిරෙනම සිරුර. සංඥාව මේ. ඒ සිරුරෙන් ගත්තු සංඥා විචිත්තක විචිත්තක සංඥා. කෑලි කැල්ලා ගිය මල සිරුරේ සංඥා. උද්දුමාතක සංඥා. ඉදිමුණු සංඥා. දැන් බලන්න. උද්දුමාතක කියන්න ඕනේ මුලින්නේ. නමුත් බුදුරජාන් වහන්සේ උද්දුමාතක කිව්වේ මෙතන අන්තිමට. කෑලි කැඩිලා, හැරෝ වගිරලා, ඇටසැකිල්ල මත උනාට පස්සේදි මිනිහ ඉදිමෙන්නේ. දැන් මේක ගත්තොත් කවුරු හරි කියයි. ආ මේ උද්දුමාතක කියලා තියෙන්නේ අන්තිමට. එහෙනම් මිනිහ ඉදිමෙන්නේ අන්තිමට ඇටසැකිල්ල ඉස්සෙල්ලා මත වෙන අට්ටික සංඥා. ඊළඟට පණුව ඊළඟට නිල් පාට වෙන්නේ. ඊළඟටයි ඕජාව වෙගෙනෙන්නේ. ඊළඟටයි කැඩෙන්නේ. අන්තිමටයි ඉදිමෙන්නේ කියලා කිව්වා. ඒ නිසා පින්නතුනි මේ සූත්‍රවල තියෙන වචනේ පිටිපස්සෙන් යන එක සුදුසු නැහැ. ලස්සනේන පහළ භාවනා වෙනස. ඒකයි වෙනස. මේ ඔක්කොම භාවනා කරන්න සීලය හා වෘත අතර වෙනස. ඔව් සීලය කියන්නේ අපි සමාදන් වෙනවා සීලයක් පංච සීලය. මේ පංච සීලයත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සීලයක්. ඊළඟ රාජී වට්ටමක සීලය. මේවා සීල. සාමණේර සීලය, දස සීලය. ඒතකොට සීකියාත්ත පහක් තියෙනවා උන්වහන්සේලාට තව අමතරව උපසම්පදා භික්ෂුන් වහන්සේලා රකින්න සීල් වලින් 75ක් වෙනම රකින්න ඕන. ඊළඟට පාතිමොක්ක සංවර සීලයට ගොඩක් තියෙනවා නව කෝටි සහස්ස කියලායි කියන්නේ ගාන මන් දන්නේ නැහැ කීයක් තියනවාද කියලායි. ඊළඟට වෘත කියන්නේ ගෝවුත, අජවුත ඒ කියන්නේ සත්තු හැටියට හැසිරෙන. සමහර අය බල්ලන් හැටියට හැසිරෙනවා. බිමට දාපුවාම විතරයි ආහාර ගන්න. ගවයන් විදියට ඒ වගේම ඒගොල්ලෝ ඉන්නේ විදියට සැතපෙන්නේ විදියට ඉතින් බුදුරජාන් වහන්සේ ඒ අයට කිව්වා ඒ අය ගිහින් ඇහුවා බුදුරජාන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ දෙන්නේ ගිහින් අහනවා මේ අපි දෙන්න මෙහෙමයි මේ මගේ මිත්‍රයා මෙන්න මේ විදිය වෘත්තයක් රකින්නේ මම හිතන්නේ සුනක වෘත්තයක්. ඒ නිසා මෙයා මරණයෙන් පස්සේ මෙයා කොහෙද සුගතියක උපදින්නේ කියලා ඇහුවා. බල්ලෙක් කියලා උපදිනවා කිව්වා. ඉතින් අරයට කිව්වා ඒ ගොනෙක් කියලා උපදිනවා කියලා. ඉතින් ඒ නිසා මේ වෘත කියන්නේ එක එක ආකාරයට ශරීරයට දුක් දෙන වෘත. ඒකයි මේ සූත්‍රය කියන්නේ මේ තපනීය සූත්‍රය කියන්නේ තමන් කයට වේද දෙන්නෙත් නැතුව අනුන්ටවත් දෙන්නෙත් නැතුව සීලයක් සමාදන් වෙලා ඉන්ද්‍රිය සංවරය කරගෙන ඒ වගේම සති සම්පජන්ණයේ වඩමින් තමන්ගේ ප්‍රධාන කර්මස්ථානයට යොමු වෙන එක තමයි කියන්නේ. ප්‍රපංචක යනු මොනවාද? ප්‍රපංචක ප්‍රපංච ඒ කියන්නේ ප්‍රපංච කියලා කියන්නේ අපි ඇත්තක් නැත්තක් හේතුවක් හරියට නොදැන අපි මඤ්ඤණාවක් කරනවා මෙහෙම මෙහෙම වෙන්න ඇති මේක නිසා මෙහෙම වෙන්න ඇති කියලා අපේ පුරුද්ද ඒක තමයි. යම්කිසි දෙයක් සිදු වුණාම ඒ දේ යථා තත්ත්වයේ දකින්ට අසන්ට පෙර අපේ දේ මොකද්ද මේක මෙහෙම වෙන්න ඇති මෙහෙම නිසා වෙන්න ඇති මේ ආදී වශයෙන් අපි සිතුවිලි මවනවා. මේවා තමා ප්‍රපඤ්ඤ, nissara deva. ආනාපාන සතිය අතිසියුම් වී ගෙවි ගොස්. කය වේදනා සංඥා නැති තත්වයේ ඊතා සෑල්සුවෙන් පවතින අවස්ථාවටද निराமிස සුවය කියන්නේ. ඒකත් निराமிස සුවයක් තමයි සමාධි සුවය निराமிසයි. නමුත් ඒක අදුක්කම සුඛ වේදනාව. ඒ කියන්නේ අදුක්කම සුඛ නෙමෙයි. නිදුක් භාව පරම කොටගත් සුඛයක්. සංසිඳීමේ සුඛයක්. ඒ නිසා ඒක निराமிස සුඛයක්. සමාධිය විසිනුත් निराமிස සුඛය ලබා දෙනවා. මොකද අපිට මේකට ආමිසේ ප්‍රතිලාභයක් මේකෙන් අපිට ලැබෙන්නේ සීලය නිසා අපිට ලැබෙන්නේ මේක. සමාධිය. සෑල්ලු බව. ඒ නිසා මේක निराமிසයි. අනිමිත්ත සමාධියකදී ඇතිවන සුවය බිඳී යාමට හේතු වේ හැකි විඥානය විඥානයේ අවස්ථා විස්තර කර දෙනු ලැබේ අනිමිත්ත සමාධියකදී ඇතිවන මේ සුවය බිඳී යාමට හේතුයි ඒකට අනිමිත්ත සමාධියක ඉන්නකොට ඒකේ තියෙන ඒකදා එකග්ගතාවයේ Tamanට රැකගන්න බැරුව යනවා මොකද හේතුව මොන දේ වුණත් යම් වෙලාවක් පවතිනකොට ඒ සමාධි ශක්තිය දුර්වල වෙනකොට ඒක බිඳලා අපි අර්පණා සමාධියකට ගියත් අර්පණා සමාධියේ වශී කරගෙන Taman ඒක නැත්තම් ඒ සමාධියෙන් යම් වෙලාවක් පැවතිලා මිදෙන. අපි විපස්සනා කරගෙන යනකොට විපස්සනා වෙදිත් හොඳට විපස්සනා කෙරීගෙන කෙරීගෙන ගිහිල්ලා යම් වෙලාවකදී ටික ටික ටික ටික දුර්වල වෙන්න ගන්නවා. දුර්වල වෙලා බිඳිලා. ඊළඟට වෙන්නේ මොකද්ද? එපා වෙන්නේ. කොච්චර උත්සාහ කරත් නැවතෙන්න බෑ එතින්. හේතුව ඇත්ත වශයෙන් ඒකද වෙන්නේ Tamange ශක්තිය දුර්වල වෙලා කායික මානසික දෙකම දුර්වල වෙනවා. මොකද කායික දුර්වල එන්නේ එක දිගට විපස්සනාවේ යෙදෙනකොට මේක සිදුවෙන දෙයක්. අපේ බුදුරජාන් වහන්සේම අපි ගිය සැරෙත් මේක මතක් කරලා දුන්නා. වජ්‍රාසනයේ බුදු වෙන්න උත්සාහ කරද්දී බුදුරයන් වහන්සේ එතෙන්දි කළේ විපස්සනාව දන් මොකද්ද? එහෙම නැත්නම් කොයි විදිහටද නිවන් දකි බුද්ධත්වයේ ලබා ගන්න කියන එක හරි අවබෝධයක් නැතුව සොයන වෙලාව. ඒ නිසා බුදුරයන් වහන්සේ සිත දිහා බලාගෙන හිටියා. සිතේ ඇති වෙන්නේ ව්‍යාපාදය ඇති වෙනවා. ඒ වගේම අභිජ්ජාව කියන්නේ විසම ලෝභයේ තෘෂ්ණාව ඇති වෙනවා. මේක දැක්කා. මේක දැකලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේක දෙකට බෙදන්න ඕනේ. මොකද වෙලාවකට අභිජ්ජාව ඇති වෙනවා. වෙලාවකට ඒක අනිත් පැත්ත ඒක විගත අභිජ්ජාව. ඒ කියන්නේ විසම ලෝභය නැතුව පේනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ අභිජ්ජාව කියන එක දැකලා ඒක ගැන හිත හිතා ඒක ආදීනව මෙනෙහි කරලා ඒක නැති කළා. ව්‍යාපාදයේ ඇති වෙනකොටත් මෙහෙම නැති කළා. මෙහෙම නැති කරගෙන යනකොට අනබිජ්ජා අභ්‍යාපාදා කියන தത്വයට විතර්ක පහළ වුණා. දැන් අබිජ්ජා කියන එකයි ව්‍යාපාදයක පැත්තකට දැම්මා. අනබිජ්ජා අභ්‍යාපාදා කියන සිතුවිලි අනිත් පැත්තට දාලා ගොඩවල් දෙකක් ගලා දෙදා විතක්ක සූත්‍රය කියන්නේ ඒකට. එහෙම කරගෙන යනකොට සිතේ අර කෙලෙස් ස්වභාවය අඩු වෙනකොට අර තිබේ හිතේ තිබිච්ච බය ගති ඔක්කොම දුරු වුණා. දැන් දුර වෙලා මෙහෙම ටිකක් වෙලා තව තව ඉnde ඉnde වඩ වඩාත් මේ විදිහට මනසකාරය කරද්දී බුදුන් වහන්සේගේ කායික විඩාව ඇති වුණා. කායික විඩාව ඇතිලා ක්ලාන්තිය හැදෙන්න ගියා. අන්නෙතෙන්දී බුදුරයන් වහන්සේ කල්පනා කළා මා දැන් කුමක් කළ යුතුද? එතෙන්දී දැනගත්තා මේ විදිහට විපස්සනා කළොත් මං කලාන්තෙට වැටෙනවා. ඒ නිසා බුදුරයන් වහන්සේ ඒ විපස්සනාවෙන් අයින් වෙලා සමතේට හිත යොමු කළ අජ්ජත්තං අධ්‍යාත්මයේහි සමතේ සිත පිහිටෙවුවා කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ පිහිටෝලා ගත්තේ මොකද්ද? ආනාපාන සතිය කුඩා කාලයේ Tamanට පුරුදු. ඒ අරගෙන චතුත්ථ ධානය දක්වා ගියා. ඒ චතුත්ථ ධානය නැගිටලා දැන් වහන්සේ කලේ බුද්ධේ නිවාසාත්ම සිද්ධ ඥානයත් දිබ්බ චක්කු ඥානයත් වඩාගෙන ආස්වක්ෂේකර ඥානයෙන් බුද්ධත්වයටපත් වුණා. ඒ නිසා පේනවා යම් විසදයක් දිගටම කරද්දී ඒ තුල ගැලී සිටීම නිසාම ඒ දුර්වල වෙන අවස්ථාවක් වෙන අයින් බින්දල. එතකොට ආනාපාන සතිය ඔස්සේ සංකාර උපේක්ඛා සමාධියටපත් වූ විට ඉන් ඉදිරියට යන්නේ කෙසේදයි පහදෙනු දෙනු ලැබේ. ආනාපාන සතියේ පවත්වමින් ඒ තුලම තමන්ගේ හිත පවත්වමින් සංකාරුපෙක්කාවටපත් වුණා කියන්නේ එක්තරා විදියක ගැඹුරු සමාධියකටපත් වීම. එහෙමපත් වුණාම හිත ඊටාම සාන්තයි බොහොම ඒකාග්‍රතාවයක තියෙනවා. නමුත් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මාර්ගඵල ලැබුවා කියලා නොමග යන අවස්ථා තියෙනවා. නමුත් මේ වෙලාවට එහෙම සාන්තව සංසුන්ව පවතින. එයින් එහාට යන්න බෑ. බොහෝ අය ඉන්නවා මේ தത്വෙටපත් වෙච්ච අය බොහෝ කියන්නේ ගණනාවක් හමු වෙලා තියෙනවා. එතනින් එහාට යන්න බැරුව අහනවා ඇයි මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මෙහෙම පැවතිලා පැවතිලා පැවතිලා සෑම ආසනයම මේ தത്വෙටපත් වෙනවා. මේකට හේතුව විනිවිද යාමේ තරම් ශක්තිමත් සමාධියක් නැතිකම. ඒ නිසා මේ යෝගාවචරයාට සමාධි වශයෙන් අර්පණා සමාධි පුහුණුවක් තියෙනවා තමන් මේ විපස්සනාවට යන්න පෙර ඒ අර්පණා සමාධියට සමවැදිලා විනාඩි ගණනක් ඉඳලා ඒ සමාධිය උච්චම සමාධිය දැන් චතුත්ථ ධානයටපත් වෙච්ච කෙනා නම් කෙලින්ම චතුත්ථ ධානයට අදිෂ්ඨාන කරලා ඒ සමාධියටපත් වෙලා යම් වෙලාවක් විනාඩි 10ක් 15ක් පමණ අදිෂ්ඨාන පූර්වකව ඉඳලා ඒ නැගී හිටියට පස්සේ සිත යොමු කරනවා නැවතත් අර ආනාපානයට අර විදියට. එවලේ අපි බලාපොරොත්තු වෙනවා අර ගැඹුරු සමාධියෙන් විපස්සනාව දිගටම කරගෙන. එහෙම ගියොත් වරක් දෙකක් තුනක් කරනකොට ඔතනින් යහට පණි. සා බුදුරයන් වහන්සේගේ අවවාදයේ ඔබ යම් තැනකට ගිහින් නතර වුණා. ඒ නතර වෙච්ච තැන ඉදිරියට යන්න බැරි නම් නැවත ඔබේ සමාධිය දියුණු කරන්නේ. මෙන්න මේකෙදි තමයි අර බුදුරජාන් වහන්සේ දේශනා කරන එක් තැනක පුද්ගලයෝ දෙන්නේ ගැන. එක පුද්ගලයෙකුට තියෙනවා චේතෝ සමතේ තියෙන. අජත්තං චේතෝ සමතං. අනිත් එක්කෙනාට තියෙනවා අදිපඤ්ඤා ධම්ම විපස්සන. අදිපඤ්ඤා ධම්ම විපස්සනාව එක්කෙනෙකුට තියෙනවා එක්කෙනෙකුට චේතෝ සමතය තියෙනවා. මේ දෙන්නට කියනවා බුදුරජාන් වහන්සේ මෙහෙම. ඔබට චේතෝ සමතය තියෙනවා නම් ඔබ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව දැන් කරන්න. ඔබට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව තියෙනවා නම් දැන් ඔබ චේතෝ සමතේ කරන්න. තාම මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන්නේ උද්‍යප්පේ ඥානෙට මෙහා වගේ තැනක්. ඒ කියන්නේ සම්මර්ෂණ ඥානීය කෙරවල වාගේ. හේතුව විපස්සනාවේ ආසවක්ෂයේ පටන් ගන්නෙ බොහෝ විට භංග ඥානයේ සිට. ඒ නිසා කියනවා බුදුරජාන් වහන්සේ ඔබ මෙතෙක් ආවට ඔබ මේන් එහාට යන්න නම් සමතේ කරන්න. යම්බිසි කෙනෙකුට මේ දෙකම නැත්තම් හිස ගිනිගත්තු කෙනෙක් වගේ වහ වහ මේ දෙකම ඇති කරගන්න කියනවා. ඒ කියන්නේ සමතේ සම්පූර්ණ කරගෙන විපස්සනාවෙත් ඔබ මෙතෙන්ට ආවොත් ඔබට ඊටු ටික යන්න පුළුවන්. ඒකයි කාරණේ. මොන ධාන නැති බලවත් උපචාර සමාධියකින් සංඛාර උපේක්ඛාවෙන් निराமிස සුවේටපත් වූ සිතක් ආර්ය මාර්ගයේ ඥාන දර්ශනයට පත්වන අයුරු පෙන්වා දෙනු මැනවි. මොකද ධාන නැති බලවත් උපචාර සමාධියකින් සංකාර උපේක්ඛාවෙන් निराமிස සියයටපත් වූ සිතක් ආර්ගයේ මාර්ගයට ඥාන ඒකට යන්න ආචාර්යන් වහන්සේලාගේ උපදෙස් පිළිපදිනවන්නම් කළ යුතු දේ තමයි මෙතනින් එහාට යන්න සමාධිය දියුණු කරගන්න සමාධිය දියුණු කරගන්නේ නැතුව මෙතනම නවතිනවා නම් අර චේතෝ සමතය දැන් ඔබට අවශ්‍යයි කිව්ව තැන තමයි ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඥාන දර්ශනය දැන් බුදුරජාන් වහන්සේ සමාධි සූත්‍රය කියන්නේ මොකද්ද? කරුණු හතරක් කියනවා. එකක් තමයි දික්ක ධම්ම සුඛ විහාරය. අනිත් කාරණේ තමයි ඥාන දර්ශනය. තවත් එකක් තමයි සති සම්පජන්නය අනිත් කාරණේ තමයි ආසවක්ඛය. මේ හතර තියෙන්නේ. ඒ නිසා මේ ඥාන දර්ශනය ආර්ය මාර්ගයේ ඉදිරියට යන ඕනම කෙනෙකුට වසු කරන අවස්ථාවක් ඥාන දර්ශනේ. ඥාන දර්ශනේ ඔබට ලබන්න ඕනේ නම් මෙතෙන්ට බුදුරයන් වහන්සේ උගන්වුවේ නම් යන්නේ කියලා අර මොකද්ද මේ සමතේ දියුණු කරගන්න කියලා. ඉතින් ඥාන දර්ශනය කියලා ඔබට විශේෂයෙන් ආනාපාන සතිය කරද්දි බෙදලා වෙන් කරනවට වඩා ආනාපාන සතිය කරද්දිත් බුදුරයන් වහන්සේගේ දේශනාවේ තියෙන ඥාන પરම්පරාව. ඒ ඥාන પરම්පරාවේ තමා කියන්නේ ඉහළට එසවෙන ක්‍රමය කියලා තියෙනවනේ. කොහොමද කියලා තියෙන්නේ? අනුලෝම ගෝත්‍රබු කියලා තියෙනවා නේද? අන්න ඒ විදිහට හිත ඉස්සරහට නගින්න නම් තමන් වීරියම් කරන්න ඕනේ. ඒ නිසා මේ පිළිබඳව තව ටිකක් විස්තරයක් අපේ ස්වාමින් වහන්සේගෙන් අහගන්න මොකද සුස්ක විපස්සනාව පැත්තෙන් යන්නේ මේක ධාන නැති කියලා තියෙනවා මේක. ඒස අහලා බලන්න තව ටිකක් විස්තර. පන්සිල් අටසිල් කාගේ නොහෝ සමාදන් වී නිතර නිතර අපරීක්ෂාකාරී ගතකල් ගත යුතු බවට ත්‍රිපිටකයේ සඳහන් වෙනවාද නැතිනම් පසු කාලීන අටුවාවල එන අදහසක්ද මොකද පන්සිල් අටසිල් කාගෙන් හෝ සමාදන් වී නිතර නිතර ආරක්ෂා කරගත යුතු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවාද නැතිනම් පසු කාලීන අටුවාවල එන අදහසක්. ඇත්තට මේක මාත් ඉගෙන ගන්න ඕන. මොකද බුදුරජාන් වහන්සේ පන්සිල් අටසිල් සමාදන් වෙන්න අනුදැන තියෙනවා. එතකොට දැන් සාමණේරයන් වහන්සේ කෙනෙක් කුට සිල් සමාදන් කරවන්න ඕන. Tamanට සිල් ගන්න බෑ. ඒ නිසා සිල් දීමක් සඳහන් වෙනවා. එතකොට විශේෂයෙන් සිල් නෙමෙයි. සිල් දීම වගේටම ප්‍රධාන වෙන්නේ මොකද්ද මේ සරණාගමනේ. ඒ සරණාගමනියත් එක්කම සිල් අවශ්‍යයි. මොකද සරණාගමනේ ගන්න ඕනේ වික්ෂුන් වහන්සේ කෙනෙකුෙන් ගත යුතුයි. Tamanට සමාදන් වෙන්න පුළුවන්. හැබැයි මට නම් හරියට මතක නැහැ මේ දේ කොතනද තියෙන්නේ කියලා දැන්න. ඒ නිසා මේකටත් පිළිතුරක් ඉල්ල ගන්න. මට මතක නෑ ඔක. ආනාපාන සති සමාධිය යන වචන දෙක. ආනාපාන සති සා ආනාපාන සති සමාධිය යන වචන දෙකෙහි අර්ථය. ඔව් ආනාපාන සති කියන්නේ ඒ ඒ මොහොතට ආනාපානයේ ක්‍රියාවලිය පිළිබඳ සිහිය. ආනාපාන සති සමාධි කියන්නේ ඒ තුලින් සිතේ පවතින ඒකාග්‍රතාවය. ඒ සමාධිය උපචාර සමාධිය දක්වා යද්දී යම් වෙලාවකදී නොසෙල්වී අරමුණේම පවතින කොටත් සමාධිය. ඒ වගේ මේක උපචාර සමාධියටපත් වුණාමත් සමාධිය. අර්පණාවටපත් වුණාමත් ආනාපාන සති සමාධිය. මේ නිසා එතරම් එතන තියෙන වෙනස. සතිය පිහිටවීම සහ සමාධිය පිහිටවීම අතර වෙනස මේකමයි සතිය පිහිටවීම කියන්නේ සිහිය තමන් කරන දැන් අපි කිව්ව ඉන්ද්‍රිය සංවර. ඒතර ඉන්ද්‍රිය සංවර කරගන්න සති සම්පජන්න සූත්‍රයේ බුදුරජාන් වහන්සේ උගන්වලා තියෙනවා සති සම්පජන්නේ සති සති සම්පජන්න සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති හිරියොතප්පං. හිරියොතප්පේ සති හිරියොතප්ප සම්පන්නස්ස උපනිද සම්පන්නෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ. එතකොට එතකොට මේ සතිය පිහිටවන්න කියලා තියෙනවා මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳවත් සතියෙන් තමයි එන්නේ. ඒ වගේම අපි සති සම්පජන්ණය කියලා අපි කිව්ව යනකොට එනකොට කරන ඒකත් සිහිය පිහිටවන්න ඕන. ඒ වගේම ආනාපානෙට අපි වාඩි වුණාමත් සිහිය පිහිටවන්න ඕන. එතකොට සිහිත පිහිටවීම සහ සමාධිය කියන්නේ සීත අපි පිහිටවනවා කියන්නේ අපි නගා හිටවනවා සීත අරමුණේ. සමහර විට පිහිටියට ඒක බැහැර වෙන්න පුළුවන්. අපි බහැර වෙන්න බහැන්න වෙන්න සීත නැවත නඩලා හිටලා පිහිටවනවා. අපි ඒක හිත පවත්වනවා. ඒක සීර පිහිට වීම. නම් සමාධිය කියන්නේ පිහිට වූ සිත බහැර නොගින් පැවතීම. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම. සමුදය හා නිරෝධයක් පිළිබඳව පැහැදිලි කර දෙමින් ගෞරවණීය පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට රූප හැම මොහොතකම හට ගන්නවා. එතකොට සමුදය කියලා කියන්නේ ඒක හට ගැනීමේ හේතුව. එහෙම නැත්නම් හට ගැනීම. සමුදය. නිරෝධය කියන්නේ බැහැරවීම. ඒ කියන්නේ කඩා වැටීම, බිඳීම, විසිරීම, නිරුද්ධ වීම. එතකොට මේක සාමාන්‍ය ස්වභාවය නම් අපේ කර්මය නිසා අතීත කර්මය නිසා මේ මොහොතේ අතෝරක් නැතුව අපේ ශරීරයේ රූප පහළ ඒ පහළ වෙන රූප එක්තරා ඒ ක්ෂණයකින් බිඳිලා යනවා. ඒකට අනුරූපීව තව රූප පහළ වෙනවා. මේ මේ වෙලාවට යම් කර්මයක බලයක් පවතිනවාද ඒ ඒවැ බලය නිසා ඒ ඒ රූපවල ස්වභාවය වෙනස් එතකොට මේ වෙලාවේ අපේ ආහාර නිසත් රූප උපදිනවා. පවතින ආහාර తත්වේ. ඒ වගේම ශරීරය තුළ උපදින ඒ රූපවල පවතින තේජෝ ධාතුව නිසත් රූප උපදිනවා. එතකොට මේවා මෙහෙම වෙද්දී අපේ මේ වෙලාවේ පවතින සිතේ කුසල් අකුසල් தත්ත්වේ පිරිසිදු අපිරිසිදුතාවේ නැත්තම් විසිරුණු එකඟතාවය අනුව රූප උපදින. ඒ උපදින රූප හැම එකක්ම මේ මොහොතෙම ඇති වෙනවා ඒකම නැති වෙලා යනවා. රූප ඇතිවීම ඇති වෙනවත් එක්කම ඒක නැති වෙන්නත් ඒ වගේම බොහොම වේගෙන් සිදුවෙන දෙයක්. ඒක නිරෝධය කියන්නේ ඒක බිඳිලා විසිරලා යාම. මේක රූප පරිච්ඡේද ඥානය ලැබනකොට ඒ කියන්නේ තමන්ගේ පිහිටුවාගත් සමාධියකින් මේ කයට සිත යොමු කරලා ප්‍රථමයෙන්ම ධාතු මනසිකාරයේ යෙදුනොත් ධාතු මනසිකාරය කියන්නේ ධාතුන් ලක්ෂණ මතුවෙන මතුවෙන ධාතුන් ලක්ෂණ මෙනෙහි කරමින් ඒවා තේරුම් ගන්න යාමේදී වඩ වඩා වඩ වඩා වේගවත් වේ ලක්ෂණ මතුවෙනවා නම් යම් වෙලාවකදී මේ විනිවිද දැකීමේ ශක්තියක් ඒ සමාධිය තුලින් Tamanට ඇති වෙන්න පුළුවන්. එතකොට පේනවා මේ සමාධියෙන් ඒ රූප ඇති වෙන ස්වභාවය. ඒ ඇති වූ රූපයක් හිටිය අවස්ථාවක් සහ නිරුද්ධ අවස්ථාවක් කියලා දෙකක් තියෙනවා. ඊටාම වේගයි. නමුත් ත්‍ිතිය අවස්ථාවත් නොපෙනී නිරුද්ධ අවස්ථාවකටත්පත් වෙන වෙලාවක් සඳහන් වෙනවා. එතකොට උදේ ඒ සමුදය ඊළඟට මොකද්ද කියන්නේ නිරෝධය. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම. මේ දෙක පවතිනවා දිගටම. මේකට සාපේක්ෂව මේ රූපය නිසා සිතවිල් සිතක් ඇති වෙනවා. ඒ සිතට අනුරූපව සිතුවිලි ඇති වෙනවා. ඒවත් අර වගේම පැවතිලා නැති වෙනවා. ඉතින් මේක තමයි සමුදයත් නිරෝධයත් කියන දෙක. පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔව් මෙතන මේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනාත්තා කියලා කියනවා. මෙතන ඇත්තටම මේ දැන් අපි ධම්මානුපස්සනාවක් කරනකොටත් සියල්ලම ධම්මානුපස්සනාව කියලා කියන ඔය මොනවද අනිච්ච දුක්ඛාත්මත විපස්සනා එතකොට ඔය නීවරණත් මං හිතන්නේ ධම්මානුපස්සනාවට යටත් වෙන දේවල් මේක එක අර්ථයක් තමයි මම අහලා තියෙනවා මේ ධම් සබ්බේ ධම්මා අනාත්තා කියනකොට මේ සංඛාර කොයිම දෙයක්වත් එක දිගට පවතින්නේ නැහැනේ. ඒ නිසා සබ්බේ ධම්මා අනත්තා කියලා කියනවා. මේකේ විස්තරයක් තියෙනවා. මේ විස්තරය පිළිබඳ එතර මතකයක් නෑ මට මේ දැන්. සබ්බේ ධම්මා අනත්තා කියලා. මොකද ධම් මේ දැන් අපේ මේ සංස්කාරවලටත් අපි ධර්ම කියනවා. ඒ වගේම බාහිර ලෝකයේ කියන සෑම දෙයකටමත් අපි ධර්ම කියනවා. එතකොට සංකාර කියලත් මේකට කියනවා. නමුත් මේ ධම්මා කියනකොට විශේෂයෙන්ම මනසට සම්බන්ධ කරුණුත් ඇතුළත් වෙනවා. සංකාරවලත් තියෙනවා හැබැයි ওই මනසට සම්බන්ධ ඒ විස්තරයක් මට හරියටම කියන්න බෑ මේකෙත් විස්තරේ. පඨවි බල සුන්දරි වටවි බල සුන්දරී සබ්බන්‍ය බෝධි මණ්ඩලං අසංකේයම් මාර්සේනං ජය ජයතු මංගල කකුසන්தோ කෝණාගමනෝ ගෝතමෝ මෙත්තේයෝ පංච බුද්ධාතේ සීසේ මේසෙන් තු සබ්බදාය තේසං ආනුභාවේන යක්කා දේවා මහිද්దికා සබ්බේ පිචිතාවන්තු මාමිත්‍රා සාය මේ තේරුම හ්ම් කොහෙන්ද හොයාගත්තේ මේක මේක සබ්බන්‍ය බෝධි මණ්ඩලම් කවුද සබ්බන්‍ය කියන්නේ බුදුරජාන් වහන්සේ බෝධි මණ්ඩලයේ වටවි බල සුන්දරිය අර පොළව අතකාල බුදුරජාන් වහන්සේ ස්පර්ශ කරලා සත්‍යක්‍රියාවක් කළා ඒ වෙලාවේදී මාර්සේනාව ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ඕම හිංසා කරන්න විනාශ කරන්න ලෑස්ති වෙනකොට බුදුරයන් වහන්සේ පොළොව අත ගාලා මෙතෙක්කල් පෙරම් පුරපු එකට සාක්ෂියක් වශයෙන් පොළොව අත ගියා. අන්නේ පොළොව අත ගාපු අවස්ථාවේදී පොළොව දෙදරා ගියා. අසංකේය මාර්සේනම් ජය ජයතු මංගලම් ජයගත්තයි විදිහට. එතකොට කෝණාගම කස්සප ගෞතම මුනි මෙත්තේයෝ පංචබුද්ධාතේ සීසෙමෙන්තෙන් සම්බදා. එතකොට මේ කකුසඳ කෝණාගම කස්සප ගෞතම මෙත්තේය. මේ පංච බුදුවරයන් වහන්සේලා මාගේ ශීර්ෂයේ හැමදා පිහිටාවා කියන එකයි. ඒ සේසං ආනුභාවයෙන් ඒ ආනුභාවයෙන් යක්කා දේවා මහිද්దికා ඒකවර මහා ඉර්ධිය ඇති යක්ෂයෝ දේවෝ සබ්බේ පිසුකිතා හොන්තු සියල්ලෝ සුකිත වෙත්වා මම මෙත්තා සහායකා එතකොට මගේ මට මා මෙත්තා සහායකා එතකොට සහායක කියන්නේ මිත්‍රයා වෙනවා, යාළුවා වෙනවා, සහාය වෙනවා. එතකොට මා මිත්තාද මෙත්තාද මේ තියෙන්නේ? මා මිත්තා සහායක. එතකොට මගේ මෛත්‍රිය පිළිගෙන කියන්නත් පුළුවන් මා මිත්තා සහායක. මා මිත්තා සහායක. හොඳයි. ඇති හොඳයි ඒක අහපු එක. මේ මේ අනේක ಜಾති සංසාරං කියන ගාථාව විස්තර කරන්නලු. ඈ අපිට ටිකක් වෙලාව මැති ඒක කරන්න තව තියෙන්නේ අපිට විනාඩි 5යි. කොහොම මේක කනන් අර පිරිත් පොතේ තියෙනවා අපේ විහාරය. ඒ නිසා අපේ වෙලාව අපි ඉවර කරනවා අනේක ಜಾති සංසාරම් කියන්නේ බුදුයන් වහන්සේ අර ඒ සංසාරේ බොහෝ කාලයක් මේ ගෘහය තනන මේ තැනැත්තා මේ වඩුවා සොයමින් මං අනන්තවත් සැරිසරුවා. ඉතින් ඒ සරසරල මම අන්තිමේදී මම මේ වඩුවව දැක්කා. වඩුව දැක්කා. ඒ නිසා ඔබට නැවතේ ගෘහේ තනන්න බෑ. මම ඒ තෘෂ්ණාව නැමැති ඒ ගහ කූටම්. ගහ කූටම් කියන්නේ ගෘහේ ඒ මුදුන් කුරුපාව විනාශ කරලා දැම්මා. කියන කතාව තමයි එකෙන් කියන්නේ බුදුරජාන් වහන්සේ. කෙටියෙන් ඒ නිසා ඒකත් අර පිරිත් පොතේ තියෙනවා විහාරේ. මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ එකක් ඉල්ල ගන්න. හොඳයි අපි අද ධර්ම දේශනාවක් පැවැත්වුවා. මම හිතන්නේ ඒක ප්‍රයෝජනවත් වෙන්න ඇති. ගැටලු බොහොම සරල ධර්ම දේශනාවක්. සරල වුණත් ඒක ගෙනහැර පෑවේ මෙතන භාවනා යෝගීන් වශයෙන් මෙතෙක් කල මෙහි හිටිය සහභාගී වෙච්ච බොහෝ දෙනෙක් අහලා තියෙන සූත්‍රමයි නමුත් මේ නවක පිරිසකුත් ඉන්න නිසා සමහර විට යම් යම් දුර්වලකම් භාවනා යෝගීන් තුල ඇති වෙන නිසා අපි කල්පනා කළාද මේක මතක් කළොත් හොඳයි කියලා. ඉතින් මේ විදිහට තමන්ගේ තියෙන සැක සංකා දුරු කරගෙන තව තවත් මේ සමාධි වඩාගෙන ඒ වගේම තමන්ගේ විපස්සනා දියුණු කරගෙන ප්‍රඥාව ලබාගෙන ඒ මාර්ගඵල අවබෝධ කරගන්නට මේ ධර්ම ශ්‍රවණයත් හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා